ಆಗ രീതി සිතින් කොතැනක හිටියත් සිටින තැනට සිටිනු දොරටු අභියස එන ඈන හුස්මක් සුහදව පිළිගන්නේ ඝාතකයන්ට සිතිවිලි වලට ලොකු අවධානයක් අවශ්‍ය නැහැ යොමු කරන්න සාමාන්‍ය පුරුද්ද තමා සිතවිලි ගමන් යෑම දුවගෙන ගොස් අල්ලා ගැනීම පුළුවන් තරම් කල් බඳවා ගැනීම සිතිවිලි දිහා බලන්නේ අනාරාධිත අමුත්තන්සේ සිතිවිලි එන්නේ කිසිඳු ඇරයුමකින් තොරවයි ආරාධිත සමුත්තානං උස්මයි තැන අනාරාධිත අමුත්තන්ට ලැබීමයි නැවත නැවතත් උත්තර බඳින්න යන්නේ නැතිව නැවත නැවත දැනුවත් වෙමු මේ උදෑසන අවදි වී පරයන්කගතව කැප වෙන්නේ මොකද්ද පිළිගන්නේ විශ්නේ පැමිණෙන විට එවිත්‍යන විට සුහදව සමුදෙන්නේ කාර්යයන් දෙකයි සුහදව පිළිගැනීමයි සහදවේ සමුදීමයි අනාරාධිත අවස්තන් පොහේ ගැවසුනාවේ ඇතුළත ගන්න අවශ්‍ය නැහැ. එළියේ හිත පුවාවේ මේ පුහුණුව නිවැරදිව තේරුම් ගනිමු නිවැරදිව පුහුණු වෙමු අනවශ්‍ය අමුත්තන්ව පෙර ගමන් ගොස් අල්ලාගෙන පදේශි කර නොගැනීම එළියේ ගැවසුනා වේ මිදුල කෑවි ගියා වේ අභ්‍යන්තරගත කරගන්නේ කවුද කාවද සිතිවිලි පිළිගන්න අවශ්‍යයක් නැහැ. සිතිවිලි වලට සමුදෙන්න අවශ්‍යයක් නැහැ. ඔහේ ගැවසුලා වෙන්නේ මේ අවදිමත් වූ නැතහස් භවේ උපේක්ෂාවේ මේ මොහොතේ මින් පසුවත් මනතරමි කලදායිද ප්‍රයෝජනවත්ද අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අර්ථවත් ඵලදායි දවසකට සෑම දිනකටම දිරුවන් සරණයි